වදාළ ශාන්තිනායක අමාමෑණී සම්්‍යක් සම්මා සම්බුදු දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ මහා කාරුණික සම්මා සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් ලෝ සතුන් හිතසුව පිණිස පැවැත්වීම සඳහාම වන්නා වූ උතුම් දහම් කතිකාවතයි විනයෝ නාම බුද්ධ ශාසනසයි මෙම උතුම් දහම් කතිකාවත තුළින් ලෞතුරා බුදුමාමෑණියන් වහන්සේ විසින් මේ බුද්ධ ශාසනය පැවැත්වීම උදෙසා වන්නා වූ පැනවීම කරන ලද විනය පිටකය පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහන් මාලාව ඔස්සේ එම විනය පිටකයට අයත් වන පරාජිකා ශික්ෂාපද 4ත් සංඝාදිශේෂ ශික්ෂාපද 13ත් අනියත ශික්ෂාපද 2ත් නිස්සග්ගේ පාචිත්‍ය ශික්ෂාපද 30ත් සුද්ධ පාචිත්‍ය ශික්ෂාපද කීපයකුත් සාකච්ඡා කරන්න යෙදුණා. අද දිනේත් මේ උතුම් දහම් කතිකාවත සාරගර්භ දහම් කතිකාවතක් බවට පත් කරවන්නට අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙහි වැඩමවා වදාරන්නට යෙදුනා මැල්සිරිපුර දිද්දෙනිය රණගිරිලෙන ආරණ්‍ය සේනාසන වාසී විනයාචාර්ය අවසරයි පූජනීය කුණ්ඩසාලේ අරණගවේසී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේව අපි පාද නමස්කාර පූර්වකව මෙම උතුම් ධම් සභා මණ්ඩපයට පිළිගනු ලබනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස පසුගිය වැඩසටහන් මාලාවේදී කලින් සඳහන් කෙරුණු ශික්ෂාපද අතර සුද්ධපාචිත්‍ය ශික්ෂාපද වලට අයත් වන මුසාවාද වර්ගයේ ශික්ෂාපද හතක් සාකච්ඡා කරන්නට යෙදුනා. මුසාවාද ශික්ෂාපදය, ඕමසවාද ශික්ෂාපදය, පේසුඤ්ඤ ශික්ෂාපදය, පදසෝධම්ම ශික්ෂාපදය, ප්‍රථම සහසයේ ශික්ෂාපදය සහ දෙවන සහසයේ ශික්ෂාපදයත් ධර්මදේශනා ශික්ෂාපදයත් කියන ශික්ෂාපද හත පිළිබඳව. ස්වාමීන් වහන්සේ මෙහි යෙදෙන අටවන ශික්ෂාපදය වන භූතාරෝචන ශික්ෂාපදය ගැන අද දවසේ දැනගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ශික්ෂාපදයෙන් අදහස් කරන්නේ කුමක්ද කියන කාරණේ පළමුව දැනගන්නට කැමැතියි. භූත ආරෝචන කියලා කියන්නේ ඇත්තා වූ දෙයක් ආරෝචනය කරන අවස්ථාවක ඇති වෙන පාචිත්‍යයක් සම්බන්ධයෙන්ුයි මේ ශික්ෂාපදයේදී කියවෙන්නේ. එහෙමයි. ඒදී සඳහන් වෙනවා යෝපන බිකු අනුපසම්පන්නස්ස උත්තරී මනුස්ස ධම්මං ආරෝචය බුහතස්මින් පාතිච්ඡං කියලා. එහෙමයි. අදහස් කරේ යම් පිසි භික්ෂුවක් අනුපසම්පන්නයෙකුට තමන් තුළ ඇත්තා වූ උතුරු මිනිස් දම් ආරෝචනය කළොත් නැත්නම් කීවොතින් පාචිත්‍ය ආපත්‍යයකට පත් වෙනවාය කියන කාරණයයි මේ ශික්ෂා පදයෙන් භාග්‍යතුන් වහන්සේ විසින් පනවන්නට යෙදුනේ. එහෙම මම හිතන්නේ අපේ පින්වතුන්ට මතක ඇති Taman තුල නැති උතුරු මිනිස්දම් ප්‍රකාශ කළොත් පරාජිකා වන බව ගෞරවනීය ස්වාමින් වහන්සේ සිහිපත් කරන්නට යෙදුනා. මෙහිදී සඳහන් කරන්නේ තමන් තුළ ඇති උතුරු මිනිස්දම් අනුපසම්පන්න වූ කෙනෙකුට ප්‍රකාශ කළහොත් සිදුවන ආපත්‍ය පිළිබඳව ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම ශික්ෂාපදයේ පැනවීමට හේතු වුණු නිදාණය පිළිබඳව දැනගන්නට සතුටුයි. ඔව් භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ ඉන්න අවධියේදී බොහෝ මිතුරු භික්ෂුන් වහන්සේලා සමූහයක් වග්ගමුදා නදී තීරයේ වස්සෙලඹිලා හිටියා. ඒ වස්සෙලඹිලා ඉන්න කාලෙදී ඒ ප්‍රදේශයේ වජ්ජි රටම දුර්භික්ෂයක් පැවතුණා. මහා රෝග පීඩා ආදියෙන් පැවතිලා මේ පාත්‍රයකින් පින්ඩපාතයේ ගිහිල්ලා යපෙඩ තරම් පහසු තත්ත්වයක් තිබ්බේ නෑ. බොහොම අපහසු දුෂ්කර ජීවිතයක් තමයි ගෙවන්න උනේ. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලාට හිතුණා දැන් ඉතින් මේ වජිරට මේ විදිහේ දුර්භික්ෂ තත්ත්වයක් අපහසු තත්ත්වයක් තියෙනවා. ඒ හින්දා අපි මොකක් හරි උපාය ක්‍රමයකින් සමගිව සතුටිව එකතු වෙලා පහසුවෙන් වාසය කරනවා නම් මේ දානමානේ ලබාගෙන උපාය ක්‍රමයකින් ජීවත් වෙනවා නම් හොඳයි නේද කියලා මේ භික්ෂුන් වහන්සේලා කතා වෙනවා. එහෙම කතා වෙනකොට ඒක සමහර භික්ෂුන් වහන්සේලා කියනවා අපි එනම් මේ ගිහි අයට කර්මාන්ත වලට උපදෙස් දෙමු. ගිහි අය කරන කටයුතු කර්මාන්ත වලට උපදෙස් ලබා දීලා ඒවැයෙන් අපි දානමාන ආදී ප්‍රත්‍ය උපයාගෙන ඒවැයෙන් ජීවත් වෙමු කියලා. එතකොට සමහර භික්ෂුන් වහන්සේලා කියනවා ඒකනම් ඒ කර්ම ගිහියන්ට කර්මාන්ත වලට උපදෙස් දෙන එක කරන්න හොඳ නැහැ. ඒක කරදරයක්. ඒක කරන්න ඕනේ නෑ. අපි ගිහියාගේ පණිවිඩ අරයි යමු. ගිහියාගේ පණිවිඩ එහාට මෙහාට අරන් ගිහලා ඒකෙන් ප්‍රතිඋපයාගෙන ජීවත් වෙමු කියලා සඳහන් කරනවා. ඒකත් ප්‍රතික්ෂේප කරලා ඒ යෝජනාවත් ප්‍රතික්ෂේප කරලා අපි ගිහියන්ට එකිනෙකාගේ තියෙන උතුරු මිනිස් දන් ප්‍රකාශ කරමු කියලා යෝජනාවක් කරනවා. ඒ වෙලාවේදී කොහොමද අසවල් භික්ෂුව ප්‍රථම ඥානලාභියෙක් අසවල් භික්ෂුව දෙවෙනි ඥානලාභියෙක් අසවල් භික්ෂුව තුන්වෙනි ඥානලාභයේ අසවල් භික්ෂුව හතරවෙනි ඥානලාභයේ ආදී වශයෙන් නැත්නම් අසවල් භික්ෂුව සෝතාපන්නයි අසවල් භික්ෂුව සකෘදාගාමි අසවල් භික්ෂුව අනාගාමි අසවල් භික්ෂුව රහතන් වහන්සේ නමක්ය නැත්නම් අසවල් භික්ෂුව ත්‍රිවිද්‍යාධාරියෙක් අසවල් භික්ෂුව සඩ්ඩවිඥාධාරියෙක් ආදී වශයෙන් නොඑක ආකාරයෙන් එකිනෙකා භික්ෂුන් වහන්සේලා එකිනෙකාගේ ಗುಣ ප්‍රකාශ කරගන්න. එතකොට ඉතින් මෙහෙම කරනකොට අපිට ඉතින් ප්‍රත්‍ය පහසුකම් ලබා දෙන්නට ඉදිරිපත් වෙවි මේ දායකයෝ. එතකොට මෙසේ අපි මේ සමගිව බොහොම සතුටෙන් යුතුව විවාද රහිතව පහසුවෙන් වස් කාලය ගත කරන්න පුළුවන්. අපිට ඉතින් දානමානයෙන් කරදරයක් වෙන්නේ නැහැ. කියලා මෙන්න මේ විදිහට මේ භික්ෂුන් වහන්සේලා පිරිස කතා බහ කරගන්නවා. ඉන් පස්සේ උන්වහන්සේලා මේ ගිහියන්ට එකිනෙකාගේ උතුරු මිනිස් දම් වල ಗುಣ කියන්න පටන් ගත්තා. එහෙම කියලා ලාභ උපදවාගෙන බොහෝම සතුටෙන් වාසය කළා. එතකොට මේ මිනිසුත් කල්පනා කරා අනේ අපිට මහා ලාභයක් උනේ අපිට පුදුමාකාර ලාභයක් වුණේ අපිට වෙන මේ වගේ භික්ෂුන් වහන්සේලා අපි ළඟ අපේ ඇතුලේ වස් වෙලා මිලා නැහැ මීට කලින්. ඉතින් ඒ නිසා අපි මේ වගේ සිල්වත් ගුණවත් කල්යාණ නිවැරදි ගුණධම් වලින් යුතු භික්ෂුන් වහන්සේලා අපි තමීපේ වස් සමාදන් වෙලා ඉඳලා නැහැ. ඒ නිසා ඉතින් ඒ මිනිස්සු ගෙවල් වල කන්නේ බොන්නේ නැති තරමේ ආහාර පාන සකසාගෙන ඇවිල්ලා මේ ස්වාමින් වහන්සේට පූජා කරනවා. අම්මා තාත්තට දෙන්නේ නැති තරමේ අමුදරුවන්ට දෙන්නේ නැති තරමේ අඩුම ගානේ දැති දස්සන්ටවත් දෙන්න දෙන්න දේවල් නැතුව තියෙද්දි මිතුරන්ට මැතියම තියන්ට දෙන්න දෙන්න දේවල් වලටත් වඩා ලේ ඥාතීන්ට දෙන්න දෙන දේවල් වලටත් වඩා එයාට දෙන්න නැතුව තියෙද්දි මේ භික්ෂුන් වහන්සේලාට බොහෝම කැපවීමෙන් දානමාන ආදී සකස් කරගෙන පැමිණලා මේ ප්‍රත්‍ය පූජා කරනවා ඒ වගේම දැන් භික්ෂුන් වහන්සේලාට යම්බඳු දන් දෙනවද ප්‍රත්‍ය පූජා කරනවද ඒ වගේ ඒවා Taman ආහාරයට ගත්තේත් නෑ පාවිච්චි කරෙත් නෑ ඒ වගේ දේවල් ඇත්තේ නෑ අම්මා තාත්තට දුන්නෙත් නෑ ඒ වගේ ඒවා එච්චර වටිනා දේවල්. ඉතින් මේ විදිහට තමයි කාලයේ වස් කාලයේ පුරාවටම බොහෝ ප්‍රත්‍යලාභ ලැබුණා. වස් කාලය ඉවර වෙනකොට ඒ භික්ෂුන් වහන්සේලා බොහෝම බොහෝම පිරිපුන් ශරීර තියෙන වර්ණවත් ශරීර තියෙන බොහෝම ඉඳුරන් ප්‍රසන්න වෙච්ච බොහෝම පිරිපුන් චවි වර්ණ තියෙන මහත් වූ ශරීර ඇති භික්ෂුන් වහන්සේලා පිරිසක් වශයෙන් පෙනී හිටියා. මොකද ඉතින් බොහොම සැප පහසුකම් තිබුණා වස් කාලයේ පුරාවටම. ඉතින් වස්විතු භික්ෂුන් වහන්සේලාගේ සිරිතක් තිබුණා. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේගේ ජීවමාන කාලේදී වස් කාලේ අවසානයේදී භාග්‍යතුන් වහන්සේ හමුවට වැඩම කරනවා. ඉතින් ඒ වඩිනකොට දැන් වස්වාසය කරලා වස්තුන් මාස ඉවර වෙලා දැන් මේ භික්ෂුන් වහන්සේලා සේනාසනේ තැම්පත් කිරීම කරලා මේ වත්පිළිවෙත් ආදිය සිද්ධ කරලා දැන් උන පාසිවුරු අරගෙන විශාලා මහනුවරට වැඩම කරනවා පිරිස ඔක්කොම. ඉතින් පිළිවෙලින් නගර පසු කරගෙන විශාලා මහනුවරට වැඩම කරලා කෝටාගාර ශාලාවේ භාග්‍යතුන් වහන්සේ හමු වුණා. ඒ හමුනාට පස්සේ භාග්‍යතුන් අතිර වන්දනා කළා පස්සේක වැඩ ඉන්නකොට ඒ වෙලාවිතින් තවත් බොහෝ ඒ වජ්ජරට ප්‍රදේශයෙන් වැඩම් කරව තවත් බොහෝ භික්ෂුන් වහන්සලා හිටියා. එතකොට අනිත් හැම ප්‍රදේශයකින් වැඩම කළ හිටපු භික්ෂුන් වහන්සේලාගේ ශරීර බොහොම දුර්වලයි. බොහොම කෙට්ටුයි. නහර ඉල්පිලා ගිහිල්ලා තියෙනවා. තමයි උප්පණ්ඩු උප්පණ්ඩු දාතගෙන ශරීරේ ශරීරේ නිකන් කහ ගැහිලා ගිහිල්ලා. පණු පැහැගැන්වෙලා කියලා කියන කහට පාට වගේලා මොකද මේ ලේ එහෙමත් දුර්වල වෙලා එච්චරට මේ ආහාර පාන නැති තරමට වියලිලා ගිහිල්ලා. නහර වැල් මතු වෙලා ඉතින් නමුත් මේ වගමුදා තීරයේ වික්ෂුණාසලාගේ ශරීර බොහෝම වර්ණවත් පිනාගේ ඉඳුරන් වලින් යුතු බොහොම ප්‍රසන්න ඉඳුරන් වලින් මුහුණ ප්‍රසන්න මුහුණකින් යුතුව බොහොම ප්‍රසන්න මේ සමේ වර්ණයකින් යුතුව පිරිපුන් ශරීරය ඇතුව හිටියා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ආචීර්ණ ධර්මතාවයක් නැත්නම් පුරුදු ධර්මතාවයක් තිබුණා. මොකද්ද? ආගන්තුක භික්ෂුන් වහන්සේලා ආගන්තුකයන් භික්ෂුන් වහන්සේලා සමග වැඩියොත් එහෙම පිළිසඳරය දෙන එක භාග්‍යතුන් වහන්සේගේ ධර්මතාවයක්. භාග්‍යතුන් වහන්සේ ඉතින් මේ වගමුදාතිරේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා කොහොමද මහණෙනි ඔබලා ඉතින් මේ පහසුවෙන් ජීවත් වුණාද පහසුවෙන් ජපුණාද සමගිව සතුට සිත් ඇතිව විවාද රහිතව පහසුවෙන් වස් විසවද දානමානෙන් එහෙම අඩුවක් පාඩුවක් උනේ නැද්ද මේ වගේ සතුට ස්වාමීතේ විචාරනවා ඉතින් බොහොම අපි පහසුවෙන් හිටියා බොහොම පහසුවෙන් ජපුණා සමගියෙන් හිටියා ස්වාමීනි සතුටෙන් හිටියා විවාද රහිතව හිටියා පහසුවෙන් වස් විසව අපිට පින්නපාතෙන් කරදරයක් උනේ නැහැ කියලා ඉතින් ඒ වෙලාවේ සඳහන් කරනවා ජානන්තාපි තතහගතා පුච්ඡanti ජානන්තාපි න පුච්ඡanti කියලා. විශේෂ අවස්ථාවක් මෙතන දැන් කාලං විදිත්වා පුච්ඡanti කාලං විදිත්වා න පුච්ඡanti අත්ථ සංහිතං තථාගතා පුච්ඡanti නෝ අනත්ථ සංහිතං අනත්ථ සංහිතේ හේතුගාතෝ තථාගතානං දීහාකාරයේහි බුද්ධා භගවන්තෝ බික්ඛු පටිපොච්ඡanti ධම්මං වා දේසිස්සාම් ශාවකාණං වා සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමාති කියලා මේ මොකද්ද මේකෙන් සඳහන් කරේ භාග්‍යතුන් වහන්සේගේ ආචින් ධර්මතාවයක් මේ ජානන්තාපි තථාගතා පුච්ඡන්ති මේ තථාගතයන් වහන්සේලා සමහර කරුණු දැන දැනත් ਵਿਚාරනවා. ඒතර කෙනෙකුට දෙන්න පුළුවන් මේ භාග්‍යතුන් වහන්සේලා හිස් වචන කියන කතා කරන්නේ නැහැ කියනවනේ. එහෙනම් මෙතනයි මේ කතා කරන්නේ කියලා හිතෙන්න පුළුවන්. දැන් භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ දන්නවා. නමුත් මෙතන හේතුව මේ ශික්ෂාපදයක් පණවන්ට තියෙන අවස්ථාව මතු කරගන්න තමයි මේ කරුණ ਵਿਚාරන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ යම් වචන කතා කරනකොට මේ කරුණු දෙකක් මුල් වෙනවායි කියලා කියනවා. ධම්මං වා දේශිතාමිකෝ ධර්මයක් දේශනා කරනවා. එහෙම නැත්නම් ශාවකානන් සික්ඛාපදම් පඤ්ඤාපෙත්තාම ශාවකෙන්ට සික පදයක් පනවනවා කියනවා. මෙන්න මේ අදහස් දෙක මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ අහනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී ඥානන්තාපි තථාගතා පුච්ඡාන්ති තථාගතයන් වහන්සේලා සමහර කාරණා දැන දැනත් ਵਿਚාරණ වෙලාවල් තියෙනවා, අහන වෙලාවල් තියෙනවා. ඥානන්තාපි න පුච්ඡාන්ති සමහර අවස්ථාවල දැනගෙන උනත් අහන්නේ නැති අවස්ථාවලුත් තියෙනවා. කාලං විදිත්තා පුච්ඡාන්ති. ඒ සුදුසු අහන්න සුදුසු වෙලාව කාලය දැනගෙනම තමයි ਵਿਚාරන්නේ. කාලං විජිත්වාන් න පුච්ඡන්ති. සමහරලාට සුදුසු කාලේ ආවත් එතෙන්දී අවශ්‍යතාවයක් නැත්නම් ඒක ਵਿਚාරන්ට ਵਿਚාරන්නේ නැතු යනවා. ඒ වගේම අත්ථ සංහිතං තථාගතා පුච්ඡන්ති. අනිවාර්යයෙන්ම තථාගතයන් වහන්සේලා ප්‍රශ්නයක් විචාරුවොත් ඒ ਵਿਚාරන්නේ ප්‍රයෝජන සහිත වූවක්මයි අර්ථ සහිත වූවක්මයි නෝ අනත්ත සංහිතං අර්ථයක් නැති ප්‍රයෝජනයක් නැති කාරණයක් ප්‍රශ්නයක් කාගින්වත් ਵਿਚාරන්නේ නැහැ අනත්ත සංහිතේ හේතුගාතෝ තථාගතානං තථාගතයන් වහන්සේලා මේ අර්ථ නැති ප්‍රයෝජන නැති දේවල් කතා කිරීමට හේතු සම්පූර්ණයෙන්ම ඝාතනය කරලා දාලා නැති කරලා දාලා තුනු විසුණු කරලා දමලයි සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. ඒ නිසා සඳහන් කරනවා ද්විහාකාරෙහි බුද්ධා භගවන්තෝ බික්කෝ පටිපුච්ඡන්ති. ආකාර දෙකකින් ක්‍රම දෙකකින් හේතු දෙකක් මුල් කරගෙන භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න අහනවා භාග්‍යතුන් වහන්සේලා. එක්කෝ ධර්මයේ දේශනා කරනවා කියන අදහසින් එහෙම නැත්නම් ශ්‍රාවකයන්ට ශික්ෂා පදයක් පනවනවා කියන අදහසින් භාග්‍යතුන් වහන්සේලා ප්‍රශ්න ਵਿਚාරනවා. ඉතින් මේ විදිහට දැන් භාග්‍යතුන් වහන්සේ වග්ගමුදාතියේ භික්ෂුන් වහන්සේගෙන් ওই විදිහට භික්ෂුන් වහන්සේලාගෙන් ওই විදිහට ප්‍රශ්න අහලා ඉතින් ඔබ වහන්සේලා මොනවා කරලාද මහණෙනි මේ මේම සමගිය වාසය කළේ මෙහෙම සතුටු සිතින් වාසය කළේ විවාද රහිත වාසය කළේ මේ දානමාන ඉගෙනුනේ මොනවා කරලාද කියලා අහනවා. එතකොට ඉතින් අර සම්පූර්ණ විස්තරය මේ භික්ෂුන් වහන්සේලා කියනවා. විස්තරය කිව්වහම මේ වෙලාවෙම ගරිහා කරනවා ඒ භික්ෂුන් වහන්සේලාට. අහනවා මහණෙනි ඔබලාගේ තිබිච්ච ඒ උතුරු මිනිත්දම් විද්‍යමාන උතුරු මිනිත්දම්ද නැත්නම් අවිද්‍යමාන වේද කියන්නේ ඇත්තා වූ උතුරු මිනිත්දම්ද කිව්වේ නැත්තා වූ උතුරු මිනිත්දම්ද. ඒ වෙලාවේ කියනවා භූත උතුරු මිනිස්දම් මේ කියන්නේ ඇත්තා වූ උතුරු මිනිස්දම් තමයි ප්‍රකාශ කළේ කියලා කියනවා. ඒ වෙලාවේ සඳහන් කරනවා මහණෙනි කෙසේනම් නුඹලා මේ කතංගිනාම තුම්හේ භික්කවේ උදරස්ස කාරණා ගිහිනම් අඤ්ඤ මඤ්ඤස්ස උත්තරේ මනස ධම්මස්ස වන්නම් වාචිස්සත මහණෙනි නුඹලා කෙසේනම් මේ උදරය හේතු කරගෙන උදර කාරණේ හේතු කරගෙන උදරය මේ කුසගින්න මුල් කරගෙන බඩ පුරවා ගැනීමේ කාරණේ මුල් කරගෙන ගිහියන්ට එකිනෙකාගේ උතුරු මිනිස් දම් වල ಗುಣ කිව්වද කියලා මෙන්න මෙහෙම ගරිහා කරනවා. තවදුරටත් ඉතින් මේවා මේ නොපැහැදිනි අයගේ නොපැ මේ බුද්ධ ශාසනය කරේ නොපැහැදුණුවන්ගේ පැහැදිලි පිරිස පවතින්නේ නැහැ. පැහැදිනි පැහැදුණු අයගේ වැඩිමනත් පැහැදිලි පිරිස පවතින්නේ නැහැ. ඔය ආදි වශයෙන් ගරිහා කරලා ශික්ෂාපදයක් පනවනවා. යෝපන බිකු අනුපසම්පන්නස්ස උත්තරී මනුෂ්‍ය ධම්මං ආරෝචිය භූතස්මින් පාචිත්‍යං කියලා යම් කිසි භික්ෂුවක් අනුපසම්පන්නේකට උතුරු මිනිස් දම්මාර් සැලකොරොත් කීවොතින් ඒ උතුරු මිස් දම් තියෙන කල්ලි පාචිත්‍යාපත්තියක් වෙන්න කියලා කියනවා. උතුරු මිනිස් දන් නැති වුණොත් උපසම්පන්න අනුපසම්පන්න ભેදයක් නැහැ කාට හෝ. උතුරු මිනිස් දන් නැති අවස්ථාවක තියෙනවායි කියලා කිව්වොතින් එතනදී පරාජිකාවටපත් වෙනවා. එහෙමයි. ස්වාමීනි මේ පිළිබඳව ඉතින් පැහැදිලි කාරණාවක් බුද්ධ ශාසනය තුල තිබෙන්නා වූ මේ කාරණින් පවා පැහැදිලි වන්නේ මොනතරම් බුදුරජාණන් වහන්සේ මේ පිහිටුවා වදාළ මේ ශාසනය පරම පවිත්‍රද කියන කාරණය පිළිබඳ. අඩුමගානේ තමා තුළ පවතින ගුණයක් හෝ අනිත් අය පහදවාගෙන ප්‍රත්‍යපහසුකම් ලැබීම උදෙසා දේශනා කරන්නට ප්‍රකාශ කරන්නටවත් එපාය කියන තරමටම මේ බුද්ධ ශාසනයේ සිල් ගුණ රකින උතුමන් වහන්සේලාගේ මොනතරම් ගරු කටයුතුද කියන කාරණය මනාවෙන් පැහැදිලි වෙනවා. ස්වාමීනි මේ ශික්ෂාපදය ආපත්ති වන ආකාරය හෙවත් ඇවත් සිදුවන ආකාරයන් ආපත්ති වාරයන් දැනගන්න සතුටුයි. ඔව් දැන් මේ ශික්ෂාපදයේ පිළිබඳව අපි විග්‍රහ කරගන්නකොට ඇවත් සිදුවෙන්නේ කොහොමද කියලා මෙතන උතුරු මිනිස් දාම් කියලා කිව්වේ මොනවද? මේ ධාන ධාන කියලා කිව්වම අර්ථ සමාපත්තින් සලකනවා. ප්‍රථම ධාන, ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන වශයෙන් රූපාවචර ධානත් ආකාසානං ඡායතන, විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන කියන රූපාවචර ධානත් කියන මේ අෂ්ට සමාපත්තිත් ඒ වගේම විමෝක්ෂ වශයෙන් සැලකෙනවා ශුන්්‍යත විමෝක්ෂය අනිමිත විමෝක්ෂය අපනිත විමෝක්ෂය ආදි වශයෙන් සමාධි ශුන්්‍යත අනිමිත අපනිත සමාධි සමාපatti වශයෙන් ශුන්්‍යත සමා ශුන්්‍යතා සමාපatti අනිමිත්තා සමාපatti අපනිතා සමාපatti ඥාන දස්සන වශයෙන් ත්‍රිවිද්‍යා ඒ වගේම මග්ග භාවනා වශයෙන් සතර සතිපට්ඨාන චතුර සතර සම්‍යක් ප්‍රධාන සතර ඉර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ග ඒ වගේම ඵල ඵල සාක්ෂාත් කිරීම වශයෙන් සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කිරීම සකදාගාමි ඵලය අනාගාමි ඵලය අරහත් ඵලය සාක්ෂාත් කිරීම කිලස් ප්‍රහාණය ගැන කියනකොට රාගය ප්‍රහාණය ද්වේෂ ප්‍රහාණය මෝහ ප්‍රහාණය සිතේ විනිවරණ භාවය නිවරණ රහිත භාවය කියනකොට රාගයෙන් සිත ආවරණය නොවුණු බව, द्वේෂයෙන් සිත ආවරණය නොවුණු බව, මෝහයෙන් සිත ආවරණය නොවුණු බව, එහෙම නැත්නම් ශුන්‍යාගාරයේ අබිරති කියලා කියන ප්‍රථම ඥාණයෙන් ශුන්‍යාගාරයේ ඇලිලා ඉන්නවා. දෙවෙනි ධානයෙන් තුන්වෙනි ධානයෙන් චතුර්ථ ධානයෙන් ශුන්‍යාකාරයේ ඇලිලා ඉන්නවා ආදී වශයෙන් මෙන්න මේක මේට ඕනෑම උතුරු මේ සියල්ල උතුරු මිනිස් ධම් වශයෙන් සඳහන් කරේ. ඉතින් මේවා දීර්ඝ වශයෙන් සඳහන් කරගන්නට විස්තර වශයෙන් ඇති කරගන්නට කාල වේලා නොවන නිසාවෙන් අපි නාම වශයෙන් සඳහන් කරේ. ඒතර මේ වගේ යම්කිසි දැන් අපේ සාමාන්‍ය සරල වශයෙන් ගත්තාම ධාන හෝ ධාන සමාපatti වශයෙන් මාර්ගඵලාදී වශයෙන් ගත්තාම මේ සියලු දේවල් මේ සාමාන්‍ය මිනිස්සයෙගේ තියෙන දේවල් නෙමෙයි මේවා. උත්තරී මනුෂ්‍ය ධර්ම වශයෙන් කියේ මනුෂ්‍ය තත්වයෙන් ඈතර නමුත් ඈතරත් පැවතිය හැකි කරුණු කාරණා මේවා. මනුෂ්‍යයේ වීරය කළා උපදවාගත යුතු මනුෂ්‍ය තත්වයෙන් එතර තත්වයට ගියා වූ යම්කිසි ಗುಣ සමුදායක් තමයි මෙන් අදහස් කරේ. මේ නම් සඳහන් කරපු ඒවා. ඒතර මේවා කියනවායි කියලා කිව්වේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් කොහොමද මේ ආරෝචනය විය යුත්තේ? අනුපසම්මේ අනුපසම්පන්නයෙකුට උපසම්පන්න හාමුදුර කෙනෙක් කියනවා තමන් වහන්සේ ප්‍රථම ධානයේට පැමිණලා ඉන්නේ කියලා. ඉතින් ප්‍රථම ධානයේ තියෙන කෙනෙක් තමන්ගේ ඒ තමන්ගේ ප්‍රථම ධානයේ තියෙන බව අනිත් අනුපසම්පන්නයෙකුට කියව ගමන් ඒක සාමනීර ආම්දුර කෙනෙකුට වෙන්න පුළුවන්. ගිහි උපාසකයෙකුට වෙන්න පුළුවන් උපාසිකාවකට වෙන්න පුළුවන් කීවහම පාචිත්‍යාපත්තියකටපත් වෙනවා. එතකොට පාචිත්‍යාපත්තියටපත් වීමත් සමග ඒ වගේම යම් කෙනෙක් අනුපසම්පන්නයෙකුට දෙවෙනි ධානයටපත් වෙලා ඉන්නවා කියලා හරි තමන් පැමිණි ආපත්‍ය සම්බන්ධයෙන් කියනවා නම් පැමිණි සමාපත්තිය ධානයක් හෝ මාර්ගඵලයක් එහෙම නැත්නම් සෝවාන මාර්ගඵලයට පැමිණලා ඉන්නේ සකු르දාගාමී මාර්ගඵලයට පැමිණලා ඉන්නේ ආදි වශයෙන් යම්කිසි භික්ෂු යම්කිසි භික්ෂුවක් කීවොතින් තමන් මේ මේ විදිහට මේ තත්ත්වයන්ට පත්වලා ඉන්නවා කියලා උතුරු මිනිස් ධර්මයක් මුල් කරගෙන ඒ උත්තරී මනුස්ස ධර්මයකට පැමිණලා ඉන්න බව වචනෙන් කියවතින් ඒ කීම තුල එයින් හැඟෙනවා පාචිත්‍යාපත්තියකට පත් වුණු බව එතනදී මේ භික්ෂුව. ඉතින් ඒ නිදහස් වෙන ආකාරات සාකච්ඡා කරපුවාම තමයි ඒ බොහොම දීර්ඝ වශයෙන් මේ ශික්ෂාපදේ පෙන්නනවා. එතකොට මේවා ඍජුවම කියවතින් තමයි පාචිත්‍යාපත්තියටපත් වෙන්නේ. වක්කාකාරයෙන් කිව්වොත් දැන් යම් කෙනෙක් මේ ඔබලා ඔය ඔය පින්වතුන්ගේ ආරාමයේ වාසය කරන හාමුදුරුවෝ දැන් සමහරවිට එක හාමුදුරුවෝ නමයි ඉන්නේ එක භික්ෂුව නමයි ඉන්නේ විහාරයේ දැන් කියනවා මේ ඔය පින්වතුන්ගේ මේ ආරාමයේ වාසය කරන භික්ෂුන් වහන්සේ අසුවල් තත්ත්වයට පත්වලා ඉන්නේ කියලා උතුරු මිනිස් නම් කියනවා. එතකොට තියෙන දෙයක් කිව්වොත් මෙතන පරයයන් කියන්නේ එතකොට දුකල ආපත්‍යක් තියෙන්නේ. ඒ වගේ දුකල ආපත්‍ය වෙන පරයයන් කිව්වොතින් දුකල අවස්ථාවක් තියෙන්නේ. ඍජුවම කිව්වොතින් පාචිත්‍ය ආපත්‍යයකටපත් වෙනවා කියන කාරණේ සඳහන් කරනවා. ඔය විදිහට තමයි ඒ වගේ ඉතින් දීර්ඝ වශයෙන් එක උතුරු වෙන ධර්මයක් වෙන ධර්මයක් වෙන්න පුළුවන් නැත්නම් උතුරු මේ උත්තරී මනස ධර්ම කීපයක් මිශ්‍ර කරලා කියන අවස්ථාව වෙන්න පුළුවන් ඒ කුමන අවස්ථාවක නමුත් අපට සඳහන් කරන්න තියෙන්නේ මේ කියපු ඒ පාචිත ආපතියටපත් වෙන්න පුළුවන් කියන කාරණයයි. ස්වාමීනි මේ ආකාරයට දැන් මේ ආපත්‍ය ඒ අනාපත්‍ය වාර මේ ශික්ෂාපදේ අනාපත්‍ය වාර මොනවද කියලා දැනගන්න කැමතියි. ඔව් අනාපත්‍ය වාරවලදී පෙන්වනවා උපසම්පන්නස්ස භූතං ආරෝචයේති ආදිකම්මිකස. උපසම්පන්න භික්ෂුවකට මේ තමන් තුළ ඇත්තා වූ විද්‍යමාන වූ උතුරු මිනිස්දම් ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ආධිකාර්මික භික්ෂුන් වහන්සේලාට මේකෙදී ආපත්‍ය නැහැ කියලා සඳහන් වෙනවා. එතකොට උපසම්පන්න භික්ෂුවකට නැත්නම් අනුපසම්පන්නයන්ට වුණත් අන්තිම මොහොතේ බොහෝ සෙයින් මේ ආර්යයන් වහන්සේලා නම් මේ මරණාසන්න මොහොතේදී මරණාසන්න මොහොතේදී භික්ෂුවකගෙන් අනිත් පිරිස් ඇහුවතින් එහෙම මේ මරණාසන්න මොහොතේදී ඔබ ලබලා තියෙන යම්කිසි ගුණ ධර්මයක් තිබෙනවද උත්තරින් මනුෂ්‍ය ධර්මයක් තිබෙනවද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මරණාසන්න මොහොතේදී මේක ප්‍රකාශ කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. එතකොට ඒ ඒ ආකාරයට හැරුණකොට හේතු අවස්ථාවලදී අනුපසම්පන්නයෙකුට Tamanම ඉදිරිපත් වෙලා මාර්ගඵල තියෙනවායි කියලා හෝ ධානය තිබෙනවා කියලා හෝ අනුපසම්පන්නයෙකුට කීම තුළ පාචිත්‍ය අපත්‍යයටපත් වෙනවා මේ භූතාරෝචන ශික්ෂාපදයෙන් කියන කාරණය විශේෂ කාරණයක්. ස්වාමීනි දැන් ඒ හැර යම්කිසි ස්වාමින් වහන්සේ නමක් වෙතින් අනුපසම්පන්න වූ කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේ වෙතට පැමිණිලා විමසීමක් කරනවා ස්වාමීනි ඔබ වහන්සේට ඔබ වහන්සේ මාර්ගඵලලාභීද එහෙම නැත්නම් අහවල් මාර්ගඵලයටපත් වෙලාද එහෙම නැත්නම් ඔබ වහන්සේ මේ ධ්‍යාන සමාපatti වලට සමවැදිලා තියෙනවද නැත්නම් ධ්‍යානලාභී වෙලා හිටියද නැත්නම් ඉන්නවද ඔය ආදී වශයෙන් විමසීමක් කරනවා ඒ වගේ වෙලාවට ඒවට උත්තර දුන්න වුණොත් එහෙනම් මොකද වෙන්නේ සානස් එතකොටත් මේ ශික්ෂාපද ඛණ්ඩනයක් වෙනවද ඒවට උත්තර දුන්න තුලදී Taman ප්‍රවේශම් වෙන්න ඕන උපක්‍රමශීලීව කියන්නේ ගැලවෙන්න ඕන කියලා. ඒ වගේට මේකෙන් උපක්‍රමශීලීව තමන් එතනින් නිහඬ වීම තමයි කළ යුත්තේ. දැන් මොකද උතුරු මිනිස් දම් කියන්න එපා කියලා කියනවානේ. එතකොට ඒ අවස්ථාවකදී අපිට ඉතින් භාග්‍යතුන් වහන්සේ කියන්න එපා කියලා තියෙනවා. ඒ නිසා මේ අපිට ඒක කියන එක අපිට අදාළ කාරණයක් නෙවෙයි. ඒ නිසා ඒක තියනවද නැද්ද අනිත් එක මේක අපේ උතුරු මිනිස් දම් ලබාගෙන තිනවද නැද්ද කියන එක ඔබට ඇති කාරණයක් නෙවෙයි කියන කාරණේ ගිහියත්තන්ට පැහැදිලි කරලා දෙන්නත් ඕන. ඒ වගේම තමයි තව කාරණයක් ගිහියත්ව දැනගන්න මේ ශ්‍රවණය කරන අය ඇත්ත දැනගන්න ඕනේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේ නමක් හෝ වෙන කාගෙන් හෝ මාර්ගඵල ලබලා තිනවද ධානය ලබලා තිනවද මේවා හොය හොයා හොය හොයා ඇවිදිනට වඩා Tamanට දෙයක් තියෙනවා. මොකද එහෙම ඉතින් ධානාදී උත්තරින් මනුෂ්‍ය ධර්මයන් උපදවාගෙන තියෙනවා නම් අනේ මම මමත් උපදවා ගන්න ඕන මේ වගේ කියලා අහපු තැනින් තමන් ගැන වීරයක් ඇති කර ගන්නවා මිසක අනිත් කෙනා මේ අනිත් කෙනා ලබුවද නැද්ද මේවා හොය හොයා ඉන්න එක නෙමෙයි කල යුත්තේ. එහෙමයි. මොකද වර්තමාන සමාජය තුළ බොහෝමයක් දෙනෙක් අනිකුත් ස්වාමින් වහන්සේලාගේ වේවා වෙනත් අයගේ මේ ධ්‍යාන මාර්ගඵල අධිගමන පිළිබඳව විමස විමසා යන ස්වභාවයක් වර්තමානයේ දකිනවා. ඉතින් මේක තුළ පළවෙනිම කාරණය තමයි අපි වුණත් ප්‍රකාශ කරන දේ මේ ධ්‍යාන මාර්ගඵල ලබන්නට බැහැය කියන සමාජය තුළ එසේ තිබී තිබේය කියන විශ්වාසය තියෙන එක පළවෙනියෙන්ම අනුමත කරන අගය කරන කාරණය. නමුත් අර ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ ඔබ විසින් යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් වෙතින් ඉසේ විමසන්නට යාම තුළ ඒ ස්වාමින් වහන්සේ තුළ නැති ගුණ ධර්මයක් ප්‍රකාශ කරන්නට වීම තුළ උන්වහන්සේව පරාජිකාදී ආපත්‍යින්ට ලක්වන්නට වෙනවා. සහ පවතින ಗುಣධර්ම ප්‍රකාශ කරන්න උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කරන්නට යාම තුළ උන්වහන්සේට මේ විදිහේ පාචිත්‍ය ආපත්‍ය ආදී ආපත්‍ය වලට පත් වෙනට සිදු වෙනවා. වක්‍රාකාරයෙන් ප්‍රකාශ කරොත් දුක්කට ආපත්‍යයකට පත් වෙන බව ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න යෙදුණා. ඉතින් මෙන්න මේ ආකාරයට ගිහි පින්වත් ඔබගේ කාර්යභාරී විය යුත්තේ මේ ආකාරයට ඔබ යම් කිසි කෙනෙකුන් විතින් හෝ දැනගත්තා වුණත් නැතත් මේ කාරණය විමසන්නට යාමෙන් තොරව ඔබගේ මොකද තවත් කෙනෙකුන් හට මොන ධ්‍යාන මාර්ගඵල තිබුණත් තමන්ට වැඩක් නෑනේ තමන්ට ප්‍රයෝජනයක් වෙන්නේ නෑනේ තමන්ගේ යහපතට විශේෂ හේතුවක් නොවේ. නමුත් හිත පහදවා ගන්නට නම් උපකාරයක් වේවි. නමුත් තමන් විසින් ඒ උපදවා නොගත්ත හොත් යමක් තමන්ට සසර අන්තරයෙන් බේරෙන්නට බෑ. අන්න ඒ නිසාවෙන් තමන්නුත් ඒ සම්බන්ධයෙන් ඇහැවුණු දැනුණු වහාම ඒ ගැන විමසන්නට නොගොස් Taman වහවහාම වීරය වැඩිමයි කල යුත්තේ කියන කාරණයත් මේ සමග සිහිපත් කරන්නට කැමතියි. ස්වාමීන් වහන්සේ මෙහි අනාපත්ති වාරයන් මොනවාද කියන කාරණේදී තවත් දුරටත් යමක් කතා සිහිපත් කරන්න තිබෙනවා. සිහිපත් කරපු කරුණු කාරණාවලට අතිරේකයෙන් මම හිතන්නේ විශේෂයෙන් සඳහන් කරමු දෙයක් ඇත්තේ නැහැ. උපසම්පන්න වික්ෂුන් වහන්සේලාට ආලෝචනය කිරීමෙන් ආපත්‍ති තත්ත්වයක් වන්නේ නැහැ. මේ අවස්ථාවේදී විශේෂ අවස්ථාවක් තිබුණා. සමහර විටක මේ හිතෙන්න පුළුවන් දැන් උපසම්පන්න භික්ෂුවකට Taman තුල विद्यमान උතුරු මිනිස් ධම්ම ආලෝචනය කිරීමෙන් ආපත්‍ති නැහැ කිව්වා. ආදිකාමිකස්ස කියලා මුලින්ම මේ මේ தත්ත්වයට පත් වුණු භික්ෂුන් වහන්සේලාට පමණයි මේ ශික්ෂාපදයට නිදාන භූත වුණු භික්ෂුන් වහන්සේලාට පමණයි නිදාස දීලා තියෙන්නේ. මෙතෙක් මතක ඇති මීට කලින් ශික්ෂාපදවල දිගටම වගේ වචනයක් කියවුණා උම්මත්තකම කියලා. උමුතු භික්ෂුවකට කියලා. මේ ශික්ෂාපදයේ උමුතු භික්ෂුවකට අනාපත් වෙනවායි කියලා නැහැ. මොකද ඒකට වෙන්න හේතුව කලුම් මහත්මයාට කොහොමද දීතෙන්නේ මේ සම්බන්ධයෙන්? සානස මේ වර්තමානයේදී සමහරක් වෙලාවට මේ උමතු භාවයේ හේතු වෙනුත් මේ තමන් තුළ තියෙන ಗುಣධර්ම ප්‍රකාශ කිරීමක් විශේෂයෙන් දැක ගන්නට මම හිතන්නේ කැලුම් මහත්මයා මේක මේ විදිහට නිවැරදි වේ යුතුයි. මොකද්ද? මේ ශික්ෂාපදේ පණවන්නේ සත්‍ය වශයෙන්ම තමන් තුළ ඇත්තව ಗುಣධර්ම කියන අවස්ථාවකදීනේ. ඇත්තව ಗುಣධර්ම කියන අවස්ථාවක් වේ නම් මෙතන උමතුභාවයක් තියෙන්න බෑ කිසි තේත්ම. ඒ නිසා දැන් බලන්න බුදුරජාණන් වහන්සේට සමහර කෙනෙක් කියන්න ඉන්න පුළුවන් දැන් හැම ශික්ෂාපදේම උමතු පුද්ගලයාට උමුත භික්ෂුවට අනාපත්‍ය වාරය දීලා තිබුණා මේකේ විතරක් දීලා නැහැ. ඉතින් මෙතන බුදුරජාණන් වහන්සේට වැරදිලා කියලා සමහරලාවට මේ <laughs> සමහර කෙනෙකුට තර්කවාද ඇති කරන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ මේක තියෙනවා මේවා මේවා අට කතාවේ පැහැදිලිව විග්‍රහ කරනවා මේ සම්බන්ධයෙන්. ආ එහෙම ඇයි ඒකද නැත්තේ කියලා. එතන නැති වෙන්න හේතුව කියලා එතන විග්‍රහ කරනවා. ඉතින් මේ නිසා තමයි අට කතාව පරිශීලනය කරේ. ඉතින් දැන් අට කතාව නොබලා වෙන වෙන දේවල් කල්පනා කර කර තීරණය කරන්න කිව්වොත් අපේ මේ අපිට අනවශ්‍ය දෙයක්. ඒ කියන්නේ අපිට අපේ හිතට ගෝචර නොවන අවශ්‍ය වෙන වැඩි දෙයක් කරන්න ගියා වෙනවා. ඉතින් අපිට අට කතාවේ මේ සම්බන්ධයෙන් විස්තර කරලා තියෙනවා නම් මේ වගේ උතුරු මිනිස් දම් ඇත්තා උතුරු මිනිස් දම් ප්‍රකාශ කිරීමේ ආපත්‍යක් වෙන්න පුළුවන්. ඒ උතුරු මිනිස් දම් තියෙන උතුමේකටනේ. උතුරු මිනිස් දම් තියනවායි කියලා කියන්නේ මොතභාවයක් නෙවෙයි කියන කාරණේ පරියායක් තියෙනවා. එතකොට ඒ නිසා උම්මතු භික්ෂුවකට අනාපත්‍ය කියලා කියන්න අවශ්‍යතාවයක් උනේ නෑ මේ ශික්ෂාපදේ. බලන්න ඒ කාරණේ මම හිතන්නේ අපේ මේ පින්වතුන්ට පුදුමාකාර ශ්‍රද්ධාව උපදවන කාරණාවක් වේවි. එනි මේ බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පැනවීමේදී සෑම අංශයක් පිළිබඳව සෑම කාරණාවක් පිළිබඳවම අවධානය යොමු කරලා ඒ බුදු නුවණ ඒ තියෙන අසිරිමත් බව ඔබට මේ වෙලාවේ වැටහෙන එක තාම කුඩා උපමාවක් උදාහරණයක් මේ ශික්ෂාපදයේ සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේ ගෙනහැර දැක්වූ කාරණේ. ස්වාමිනී මීළඟ ශික්ෂාපදයේ පිළිබඳව දැනගන්නට සතුටුයි. දුට්ටුල්ලාරෝචන ශික්ෂාපදයේ පිළිබඳව කුමක්ද මේ ශික්ෂාපදයෙන් අදහස් කරන්නේ කියන කාරණය පළමුව දැනගන්නට සතුටුයි. යෝපන බික්කු බික්කුස්ස දුට්ටුල්ලං ආපත්තිං අනුපසම්පන්නස්ස ආරෝචය අඤ්ඤත්‍ර බික්කු සම්මුතියා පාචිත්‍යං. යම් කිසි භික්ෂුවක් භික්ෂුවකගේ දුහුල් ලවතක් නැත්නම් දුලුල් ලවතක් කියලා කියනවා දුට්ටුල් ආපත්‍තියක් අනුපසම්පන්නේකට සැලකරොත් කීවොත් භික්ෂු සම්මුතියක් නැතුව භික්ෂු සම්මුතියක් නැති අවස්ථාවක පාචිත්‍ය ආපත්‍යක් වෙනවාය කියලා සඳහන් කරනවා. මේක මොකද්ද මේකෙන් අදහස් කරේ? යම්කිසි භික්ෂුවකගේ උපසම්පන්න වෙනත් උපසම්පන්න භික්ෂුවකගේ දුට්ටුලාපatti කියලා කියන්නේ මොනවද? මේ සංඝාරිචේත 13 ආපatti ගැන තමයි මේ කිව්වේ. ඇත්තටම ඉතින් එතනදී පරාජිකා සහ සංඝාරිචේත කියලා තියෙනවා. නමුත් ඉතින් පරාජිකාටපත් වෙච්ච කෙනෙක්ගේ උපසම්පන්න භාවයක් ඉතුරු වෙන්නේ නැහනේ. ඒ නිසා සංඝාරිචේත ආපatti තමයි මේ දුට්ටුලාපatti කියලා මේ ශික්ෂා පදයට අදාළව සඳහන් වෙන්නේ. ඒතකොට සංඝාරිචේත ඇවැත් 13ක් තියෙනවානේ. ඒ සංඝාරිචේත ශික්ෂාපද 13න් වෙන ඇවැත් යම්කිසි අනුපසම්පන්නයෙකුට කාටද භික්ෂුවත් භික්ෂුණියත් තෙරපියා සේතු සියලු දෙනා අනුපසම්පන්න නමින් මේ ශික්ෂාපදයේදී සැලකෙනවා. එක එක ශික්ෂාපදයට අනුව වෙනස් විදිහට මේක ඒ සැලකෙනවා. දැන් මෙතන භික්ෂුවත් භික්ෂුතියත් භික්ෂුණියත් තෙර වෙනත් අනුපසම්පන්නේකට අර කියපු 13ක් වූ සංඝාදිශේෂ ආපත්‍යින්ටපත් වූ බව වචනෙන් කීවොතින් නැත්නම් සැලකිරීම කළොත් එහෙම ඒකෙදී ගිහි කෙනෙකුට ගිහි අනුපසම්පන්නයෙකුට වෙන්න පුළුවන් පැවිදි සාමණේර සාමණේරිය ආදී අනුපසම්පන්නයෙකුට වෙන්න පුළුවන්. ඒතකොට එහෙම කෙනෙකුට මේ මේ විදිහට අර Taman අර වෙනත් භික්ෂුවක් පැමිණ සංඝාරිසේස ආපත්‍යින් වලට පැමුණුන බව ප්‍රකාශ කළොත් අන්න ඒ අවස්ථාවේදී භික්ෂු සම්මුතියක් නැතුව පාචිත්‍ය ආපත්‍යයකටපත් වෙනවාය කියලා සඳහන් වෙනවා. මේ භික්ෂු සම්මුතිය මොකද්ද කියන කාරණය පිළිබඳව ඉස්සරහට අපට කතා කරන්න පුළුවන්. එහෙමයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මේක ඊටාම වැදගත් කාරණාවක් සංඝ සාමග්‍රිය පිළිබඳ වැදගත් වෙන කාරණාවක් ඒ උපසම්පන්න භික්ෂුන් වහන්සේලා විසින් විසින් සංඝයා වහන්සේලාව ආරක්ෂා කර ගැනීමටම බුදුරජාණන් වහන්සේ විසින් පනවපු ශික්ෂාපදයක් කියන එක අපේ හැඟීම මන්ද උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමක් සංඝාදිසේ ශාපත්‍ය කරපත් වූ පසු උපසම්පන්න භික්ෂුන් වහන්සේලා හමුවේ මේ ආපත්‍ය ආරෝචනය කරලා මේ මේන් නිදහස් වීමට කටයුතු කරන්න කිරීමයි බුදු සාසනයේ තියෙන ක්‍රමවේදය. ඉතින් ඒ දැනගත් භික්ෂුන් වහන්සේ නමක් තවත් අනුපසම්පන්නයෙකු කීම තුළ අර භික්ෂුන් වහන්සේට වෙනත් ගැටලු ඇති වෙන්නට පුළුවන් නිසායි මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ මේ වගේ ශික්ෂාපදයක් පනවන්නේ. ස්වාමීනි මේකට හේතු වුණු නිධානය පිළිබඳව දැනගන්නට කැමතියි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න අවදීදී උපනන්ද ස්වාමින් වහන්සේ චබ්බග්ගේ භික්ෂුන් වහන්සේලා සමග යම්කිසි කලහයක් ඇති කරගෙන තිබුණා. ඩබරකාරී ස්වරූපයක් ඇති වෙලා තිබුණා. ඒ தત્ත්වයේ මැදයේදී මේ උපනන්ද ස්වාමින් වහන්සේ ඔය සංඝාදිසේ සාපත්තින් අතරින් පළවෙනි ආපත්තියට පළවෙනියට සඳහන් වෙන ශික්ෂාපදයෙන් කියවෙන ආපත්තියට පත් වෙලා හිටියා. ඒ ආපත්‍යයටපත් වෙලා ඒකෙන් නිදහස් වෙන්න සංඝයාගෙන් අර පිරිවෙස් ඉල්ලීමේ විනය කර්මයක් කරන්න සූදානම් වෙලා සංඝයාගෙන් ඉල්ලුවා පිරිවෙස් පිරිවෙසක් ඉල්ලා සිටියා. ඒ වෙලාවේදී සංඝයා ඒ උපනන්ද ස්වාමීන් වහන්සේට අතන පිරිවෙසක් ලබා දුන්නා. දැන් ඒ ස්වාමින් ඒ ස්වාමීන් වහන්සේ පිරිවෙස සමාදන් වෙලා ඉන්නකොට තියෙන විශේෂයක් තමයි ඒ ස්වාමීන් වහන්සේට සංගමද වස් පිළිවෙලින් Tamanට පැමිණි ආසනයේ වැඩ ඉන්න බෑ. සංඝයාගේ අවසාන සංඝ නවක උපසම්පන්න භික්ෂුන් අතරේ බාලම භික්ෂුවටත් පස්සේ තමයි ආසනයේ වැඩ ඉන්න පුළුවන් පිරිවෙස් මානත් සමාදන් වෙලා ඉන්න භික්ෂුවට. එතකොට මේ தത്വයේ තියෙනකොට ඒ ඒ ස්වාමින් වහන්සේ දැන් යම්කිසි වෙළඳ සමූහයක් විසින් සංගබතක් නැත්නම් සාංගික දානයක් සූදානම් කළා තියෙනකොට ඒ වෙළඳ සමූහයේ ආසන පනවලා තිබුණා ඉතින් භික්ෂුන් වහන්සේලාට උපනන්ද ස්වාමීන් වහන්සේ Tamanට අදාළ තැන නැතුව කෙලවරේම අර අන්තිම උපසම්පන්න භික්ෂුන් වහන්සේලා අතර බාලම භික්ෂුන් වහන්සේලාට පිටිපස්සෙන් ආසනේ වැඩ හිටියා. දැන් මේ වැඩ ඉන්න අතරේදී අර චබ්බග්ගේ භික්ෂුන් වහන්සේලා අර උපාසකයන්ට කියනවා මේ මහත්තුරුනි අර උපනන්ද ස්වාමින් වහන්සේ මේ තුම්හාකන් සම්භාවිතෝ කුලූපගෝ ඉතින් ඔබ නුඹලා විසින් බොහොම ඉතින් සම්භාවනා කරලා තියෙනවා ඔබ ඔයගොල්ලෝ ගලු කරනවා ඔයගොල්ලෝ බොහොම හිතවත්නේ ආන් ඉතින් ඔයගොල්ලෝ සද්ධාවෙන් දෙන දේවල් ආහාරයට ගන්නා වූ අතින්ම උපක්‍රම කරලා මේ පළවෙනි ආපත්තියට පත් වුණාය සංගායසය කියලා මේ ඒක ඒකට අදාළ කාරණේ ප්‍රකාශ කරලා ආපත්තියට හේතු වස්තු භූත කාරණේ ප්‍රකාශ කරලා ලැජ්ජාවට පත් කරනවා. ඉතින් අන්න දැන් ඊට පස්සේ සංඝයාගෙන් පිරිවෙසක් කිල්ලුවා. පිරිවෙසක් කිල්ලුවාට පස්සේ සංඝයා උන්වහන්සේට ඔන්න පිරිවෙසක් දීලා තියෙනවා. දැන් ওই පිරිවෙස් පුරමින් තමයි කෙලවරේ මාතරේ ඉන්නේ කියලා මේක කියනවා. ඉතින් මෙහෙම කිව්වාට පස්සේ අර ලජ්ජී භික්ෂුන් වහන්සේලාට මේක පුදුම අපහසුයක් ඒ වෙලාවේදී. ලජ්ජී භික්ෂුන් වහන්සේලා නිග්‍රහ කරන්න පටන් ගත්තා කොහොමද මේ චබ්බග්ගී භික්ෂුන් වහන්සේලා භික්ෂුන් වහන්සේලාගේ මිදුළු ලැබත් අනුපසම්පන්නයන්ට කියන්නේ කියලා ඔන්න නුගුණ පතුරවන්න පටන් ගත්තා. මේක භාග්‍යතුන් වහන්සේ ළඟට සැලවුනහම භාග්‍යතුන් වහන්සේ කරුණු සලකලා බලලා තමයි භික්ෂු සම්මුතියක් නැති අවස්ථාවක යම් භික්ෂුවකට තවත් උපසම්පන්න භික්ෂුවකගේ මිදුළු ලැබ. එවත් නැත්නම් සංගාරිශේෂ ආපත්‍ය අනුපසම්පන්නයින්ට කිව්වොතින් පාචිත්‍ය ආපත්‍යක් වෙනවා කියලා කියනවා. මෙතනදී මේ මොනවද මේ බික්කු සම්මුතියක් කියලා සඳහන් කරේ මොකද්ද කියලා විස්තර කරගත යුතු වෙනවා. පැහැදිලි කරගත යුතු වෙනවා. බික්කු සම්මුතිය කියලා කිව්වේ මොකද්ද? බික්කු සම්මුතියක් තියෙනවා මේ දැන් නිතර නිතර යම්කිසි බික්සුවක් මේ සංඝහරි සේස ආපතින් වලටපත් වෙනවා නම් ඉවරයක් නෑ හැමදාම ඒ ඇවැත්වලට පත් වෙනවා නැවත ඒවට පිරිසිදු වෙනවා ආයෙත් පත් වෙනවා ඉතින් සංඝයාටත් වදයක් වෙන තරමටම නිතර නිතර මේක හැමදාම විනය කර්ම කරන්න එපා මෙහෙම වෙනකොට භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුව නගා සිටුවා ගැනීමේ ඌමනාවෙන් විශේෂ කටයුත්තක් කරනවා භික්ෂු සම්මුතියක් කරනවා ඒකෙදි යම්කිසි සම්මුතියක් ඇති කර ගන්නවා ඒ සම්මුතිය මොකද්ද අසුවල් අසුවල් අයට ගිහියත්තන්ට මේ මේ භික්ෂුව මේ විදිහ වරදක් කරනවායි කියලා ප්‍රකාශ කරනවා ඒක විශේෂී අවස්ථාවක්. මේ බුද්ධ සාසනය ගියත්තන්ට ඒක විශේෂයෙන් දැන් වර්තමානයේ නම් බොහොම අපි දැකලම නැහැ මේ අවස්ථාවක් එදෙනවා. මොකද වර්තමානයේ ඒ වගේ පිරිපුන් ගිහියත්ව නැහැ අතරම ගත්තොත්. පැහැදිලිව කිව්වොත් අපිට අපි මේ කියන්නේ ඒ වගේ දෙයකදී මධ්‍යස්ථව කටයුතු කළ හැකි තරමට හිත පිරිසිදු කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ ඒ සම්මුතියේදී එක සම්මුතියක් තියෙනවා ඒකෙදී ආපත්‍ය පරියන්තයි කුල පරියන්ත නැහැ කියලා කෙනේ කියන්නේ මේ භික්ෂුව පත් වෙලා තියෙන සංඝායසේස ඇවැත් ගාන සීමා කරලා තියෙනවා මෙතරයි කියන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි කියන්න ඕන පවුල් නැත්තම් පිරිස් කී දෙනෙකුටද කියන්න ඕන කියලා සීමාවක් නැහැ. ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඒක සම්මුතියක්. තව සම්මුතියක් තියෙනවා පවුල් කීයකටද කියන්නේ කියලා සීමාවක් තියෙනවා. පවුල් දෙකකටද තුනකටද 80ලටද 80ලටද කියලා සීමාවක් කරලා තියෙනවා. ඇවැත් ගාන සීමාවක් කරලා නැහැ. ඇවැත් කීයක් හරි පත් වෙලා තියෙන ඕන ඇවැත් ගානක් කියන්න පුළුවන්. ඒ වගේම තව සම්මුතියක් තියෙනවා ඇවැත් ගානත් ඇවත් දෙකක් නැත්තම් තුනක් හරි අසුවල් ඇවත පමණයි කියන්න පුළුවන් අසුවල් කීප දෙනාට විතරයි කියන්න පුළුවන් කියලා නියමයක් කරලා තියෙන එක සම්මුතියක්. තවත් සම්මුතියක් තියෙනවා ඇවැත් ගාන සීමා කරලත් නැහැ පවුල් ගාන සීමා කරලත් නැහැ ඕන ඇවැත් ගානක් ඕන කෙනෙකුට කියන්න පුළුවන් නිදහස් සම්මුතියක් දීලා තියෙන දෙන අවස්ථාවකුත් තියෙනවා මේ හතරාකාර සම්මුති තිබෙනවා. මේ සම්මුති වලදී දැන් මේ ආපත්‍ති පරියන් දැන් ඇවැත් ගාන සීමා කරලා තිබ්බත් මොකද වෙන්නේ? මෙච්චර මේ ඇවත් වලට පත් වෙලා තියෙනවායි කියලා මෙන්න මේ පත් වෙලා තියෙන ඇවත් වලින් මෙච්චර ගාණක් කිව යුතුයි කියලා නියමයට පත් කරනවා භික්ෂුන් වහන්සේලා ඉතින් යම් කිසි භික්ෂුවක් නම් කරලා ඒ භික්ෂුවට කියනවා මෙන්න මේ මේ ඒ භික්ෂුන් වහන්සේලාට මෙතර මෙතර කියන්න පුළුවන් කියලා. ඒ වගේම කුලපරියන්තයි කියලා කියන්නේ මෙතර මෙතර කුල වලට විතරයි පවුල් වලට විතරයි මේ කියන්න පුළුවන් කියලා. ඒකදී ඉතින් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ දැන් එතනදී යම් අවස්ථාවකදී ඒ භික්ෂුන් වහන්සේලා සුදුසු භික්ෂුන් වහන්සේලා තමයි මේ සඳහා යොමු වෙන්නේ වැඩි ඉදි භික්ෂුන් වහන්සේලා බොහෝ සෙයින් සහ භික්ෂුන් වහන්සේලාගේ දියුණුවම බලාපොරොත්තු වෙන භික්ෂුන් වහන්සේලා අනේ නිවන් දකින්නටමයි ඕනේ මේ ස්වාමින් වහන්සේලා අපි මේ ස්වාමින් වහන්සේලාට නිවන් දකින්න උපකාරී වෙන්න ඕන මේ සංඝ සමාජය දියුණු කරගන්න වෘද්ධි කරගන්න උත්සාහවත් වෙන්න ඕන කිසිදු ස්වාමින් වහන්සේ කෙනෙක් විනාශ නොවේවා කිසිදු ස්වාමින් වහන්සේ කෙනෙකුට හානියක් නොවේවා කියන අති පවිත්‍ර චේතනාවක් තියෙන ගිහියන්ට විතරයි මේ වගේ දෙයක් ආරචනය කරන්නේ. ඉතින් විශේෂයෙන් මාර්ගඵලලාභී ගිහියත්ව ඉන්නවා නම් එවැනි අයට තමයි එවැනි අය තෝරාගෙන කියන එක තමයි විශේෂයෙන්ම වෙන්නේ ගොඩක් දුරට මෙවැනි අවස්ථාවකදී. මොකද එවැනි අවස්ථාවක අගතිගාමී වීමක් වෙන්නේ නැහැ. ඡන්දයෙන්, ద్వේෂයෙන්, බයෙන්, මෝහයෙන් අගතිගාමී වීමක් වෙන්නේ නැහැ. එහෙම අගතිගාමී නොවන අය මුල් කරගෙන තමයි මේ ආරෝචනය කරන්නේ. එතකොට මේකෙදි සඳහන් වෙනවා දැන් ඒ විදිහට දැන් ඇවත් ගාන ආදී සීමා කළා තිබ්බොත් එහෙම මේ සීමා කළා තියෙන ඇවත් ගාන නැතුව වෙනත් ඇවත් වලින් කිව්වොත් මේත් පාජිතාපත් වෙනවා ඒ සම්මුතිය තියෙද්දි. සම්මුතිය තියෙන ආකාරයට සම්මුති කරගත්තු ආකාරයට ඒ ඇවත් ගාන සහ ඒ අයට කිව්වට කමක් නැහැ. ඒට අතිරේක වශයෙන් අනිත් අයට සහ අනිත් ආපatti වෙනත් සම්මත නොකරගත්තු ආපatti වලින් කිව්වොත් පාජිත ආපත්තියටපත් වෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී මේ මේකෙදි කියවෙන්නේ දැන් හුදෙක් සංඝාත සේසාපත්තියටපත් වෙලා කියලා කීවායි කියලා අතරපත් වෙන්නෙත් නැහැ. පත් වීමේදී එතනදී සඳහන් කරනවා මේ දැන් පළවෙනි ශික්ෂාපදයෙන් නම් මේ සුක්ඛ විස්සට්ටියෙන් සිද්ධ කරලා පළවෙනි සංඝාචිතාපතියටපත් උනායි කියලා කිව්වොත් තමයි එතනදී ඔය මේ පාචිතාපතියටපත් වෙන හුදෙක් සංඝාචිතාපතියටපත් උනායි කියලා කිව්වට ආපත්‍ය මේ ආපත්‍යට පත් වෙන්නේ නැහැ හුදෙක්. එනිසා අර වස්තුවත් සමග මේ ඇවත වෙන්න හේතුවත් සමගම කිව්වොතින් තමයි ඔය කියපු ආපත්‍ය සිද්ධ වෙන්නේ කියලා දරා ගන්න ඕන. එහෙමයි. එතෙන්දී දැන් ඒ සඳහන් කරනවා දැන් ඒ යම් අර විදිහට දැන් ආපත්‍ය සීමාවක් කරන්නේත් නැතුව ආරෝචනය කළ යුතු අයගේ සීමාවකුත් නැතුව සම්මුතියක් අරගෙන තිබුණොතින් කිසිම ආපත්‍යක් වෙන්නේ නැහැ භික්ෂුන් වහන්සේලාට. ඇයි කාට කොයි අවත් වලින් කිව්වත් ඇවත් වෙන්නේ නැති නිසා. එහෙම. ඉතින් ඊළඟට තමයි දැන් එහෙම ඒ ආපත්‍ය සම්බන්ධයෙන් විතර කරා යනකොට යම් වෙලාවකදී මේ සංඝාදී චේත නොවන ඊට පහත ආපත්‍ය තියෙනවනේ. එහෙම. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ආපත්‍ය කිව්වොත් විතරනේ අපිට පාචිත්‍ය ආපත්‍ය වෙන්නේ කියලා නෑ. දැන් ඊට පහලින් තියෙනවනේ තුල්ලච්චය පාචිත්‍ය දුකුලා දුබ්බාසිත ආවත් වලටපත් වෙච්ච අවස්ථා. එහෙම. එවැනි ආපත්‍යක් ආරෝචනය කරොත් එහෙම අනුපසම්පන්නයින්ට උපසම්පන්න සන්නාතික ඒ දුකලාපත්තියකට පත් වෙනවා කියන හැමදෙරෝ. එතකොට අනුපසම්පන්නයින්ට මොකක් හරි සංගාරිසිතාපත්තියකට හෝ නැතිනම් දුකලාපත්තියකට අනිත් සෙතුආපත්තියකට හේතු වෙන යම්කිසි වරදක් ගැන කියවතින් ඒ දුකලාපත්තියකට පත් වෙනවා. ඒ කියන්නේ මේ අසවල් වරද කරනවා මේ හැමදෙරෝ අසවල් වරද කරනවා කියලා කියවතින් ඒ දුකලාපත්තියකට පත් වෙනවා ඒ අනිත් උපසම්පන්න හැමදෙරෝ කෙනෙක්ගේ බොරු වරදක් කීම තුළ. එතකොට මෙන්න මේ විදිහට මේවා සලකාගෙන පාචිත්‍යාපත්‍ය දුකුලාපත්‍ය පිළිබඳව වෙන්කොට දැන ගැනීම කළ යුතු වෙනවා. එහෙමයි. ස්වාමීනි අනාපත්‍ය වාරයන් පිළිබඳව දැනගන්නට සතුටුයි. කුයි ආකාරයෙන් මේ ශික්ෂාපදයේ සම්බන්ධයෙන් අනාපත්‍ය වාරයන් සිදුවන්නේ කියලා. ඔව් දැන් මේ ශික්ෂාපදයේදී වස්තුව විතරක් කියවතින් ඇවත නොකියවතින්. ඒකෙන් අදහස් කරේ මොකද්ද? දැන් ඔය කිව්වා වගේ දැන් ස්ටියකගේ කය ස්පර්ශ කළොත් එහෙම කාන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔබ සම්පන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ස්ටියකගේ කය ස්පර්ශ කළොත් ඔය විදිහේ සංගායසිත ඇතකටපත් වෙනවානේ එහෙම ඒතකොට කය ස්ටියකගේ කය ස්පර්ශ කිරීම තමයි වස්තුව ඇවත තමයි සංගායසිත සාපත්තිය ඒතකොට යම් කිසි කෙනෙක් ගුවත් අර අසවල් හඳුරුව මේ කාන්තාවගේ ශරීරය ස්පර්ශ කරලානේ කියලා කිව්වොත් එතනදී වස්තුව විතරයි ආරෝචනය වෙලා තියෙන්නේ අවත ආරෝචනය වෙලා නැහැ ඒ නිසා එතනදී ඇවත් වෙන්නේ නැහැ මේ කියපු පාචිත්‍යාපත්‍ය වෙන්නේ නැහැ කියලා කියනවා එතකොට එතනදී දුක් එතනදී දුකලාපත්තියකටපත් වෙනවා. ඒ වගේම තමයි පාජීතියටපත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඊළඟට ආපත්‍යං ආපත්‍යින් ආරෝචිතී නොවත්තුම්. සමහරවිට මේ අස්වල භික්ෂු සංඝාදේශේ ආපත්‍යකටපත් වෙලානි කියලා කියනවා. මොකද සංඝාදේශයට උනේ කොහොමද කියලා කියන්නේ නැහැ. ඒත් ඒත් පාජීත්‍ය වෙන්නේ නැහැ. දුකලාපත්තියකටපත් වෙනවායි කියලා ගන්න වෙනවා. එතකොට බික්කු සම්මුතිය තියෙන අවස්ථාවකදී මේ ආපත්‍ති නොවෙනවා කියලා සලකන්න ඕන. උමතු භික්ෂුවට ආධිකාර්මික භික්ෂුවට මේ ශික්ෂාපදයෙන් ඇවත් වෙන්නේ නැහැයි කියලා දක්වනවා මේ ශික්ෂාපදයේදී. එහෙම. ස්වාමීන් වහන්සේ ඊටාම වැදගත් කාරණාවක් මම හිතන්නේ මෙවැනි වූ කාරණා පිළිබඳව දැන ගැනීමම එකක් වටිනා කාරණාවක් මොකද සමහරක් විටක ස්වාමීන් වහන්සේලා සමීපව ඇසුරු කරන අවස්ථාවක යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් සංඝාදිශේෂායතකට පත් වෙලා මේ භික්ෂුන් වහන්සේ මේ වත්මාන පිරිවෙසක් පුරන ආකාරයක් දකින්න ගිහි කෙනෙක් වුණත් ස්වාමින් වෙනස් ස්වාමින් වහන්සේ නමකකින් ගිහිල්ලා විමසන්නට පුළුවන් ස්වාමීනි මේ අහවල් ස්වාමින් වහන්සේ සංඝාදිශේෂයකට පත් වෙලාද ආදි වශයෙන් අහන්නට පුළුවන් ඉතින් එහෙම වුණොත් එහෙම මේ ස්වාමින් වහන්සේ පිළිතුරු දෙන්න යාමෙන් ඒ ස්වාමින් වහන්සේටත් ආපත්‍යක් සිද්ධ වෙනවා. සා Tamanට අදාළ නැති කාරණාවක් තමයි විමසන්නට යන්නේ. ඔතනදී මම පුංචි එකතු කිරීමක් කරන්න කැමතියි. ඉතින් මේ ගිහි ප්‍රේක්ෂක පින්වතුන් බොහෝ දෙනෙක් ඉතින් මේ නරඹන අවස්ථාවක් නිසා ඊටාම් වැදගත් කාරණයක්. වික්ෂුන් වහන්සේලා අතරේ විනය කර්ම ආදී ඔය වගේ විනය කර්ම වත්මානත් පිළිම මොනවා හෝ දේවල් සිදු වෙනවා දකින්න පුළුවන් යමක් දේශනා කිරීම හරි මොනවා හරි දෙයක් කරනවා පේනවා වෙන්න පුළුවන් මේ හැම අවස්ථාවකදීම උනේ මොකද්ද කියලා අහනවට වඩා ඇති යුතු ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීනි මගෙන් මොකද්ද කෙරෙන්න ඕනේ එහෙම ඉතින් කැලුම් මහත්මයා මම හිතන්නේ ඒ සඳහා ඌණ පූර්ණේ කරයි කියලා හිතනවා ඉතිරි වචන සඳහා එහෙමයි අනිවාර්යයෙන්ම කියන්නේ මේ බුද්ධ ශාසනය පැවතින්නේම මේ විනය ශික්ෂාපද සහ ඒ විනය ශික්ෂාපද ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලම තමයි. ඒ අනුව ඒ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමේදී ඒ භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය විනය කර්ම සිදු කර ගැනීමට සමහරක් විට විනයානුකූලව යම් යම් දේ සපයා ගැනීමේ දුෂ්කරතාවයක් තියෙනවා. එහිදී ගිහියෙක්ට මැදිහත් වෙලා ඒ කටයුතු වලට දායක වෙන්නට අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ නිසා ස්වාමින් වහන්සේලාගේ එබැනි විනය කර්මයක් කරන අවස්ථාවක් වේවා වෙනත් වතක් මානසක් වෙන අවස්ථාවක් වේවා ඒ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ගිහි පාර්ශවයේ වශයෙන් මේ බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන බුද්ධ ශාසනය කියලා කියන්නේ 아무තු දෙයක් නොවේ චෛත්‍යයක් පිළිම වහන්සේ නමක් විහාරයක් සේනාසනයක් නොවේයි බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ ධර්ම විනය දෙකයි ධර්ම විනය කියලා කියන්නේ පොත්පත් ටික නෙවෙයි මේ ධර්ම විනය ආරක්ෂා කරන පිරිසුදු උපසම්පදා සීලය ආරක්ෂා කරන මහා සංඝරත්නයේ පැවැත්මමයි මේ බුද්ධ ශාසනයේ පැවැත්ම. යම්කිසි දවසක ඒ මේ පිරිසුදු ධර්ම විනය ආරක්ෂා කරන බුද්ධ ශාසන නමතේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන අවසාන භික්ෂුන් වහන්සේ මේ ලෝකයෙන් අතුරුදහන් වුණාද එදාට බුද්ධ ශාසනයත් අතුරුදහන් වීමයි අපගේ අදහසට අනුව වෙන්නේ. ඒ හැර එදාට කොයිතරම් ධාතු චෛත්‍යයන් වහන්සේලා වැඩ හිටියත් කොයිතරම් බෝධීන් වහන්සේලා වැඩ හිටියත් පිළිමගෙවල් ආවාසකෙවල් තිබුණත් බුද්ධ ශාසනය පවතින්නේම නැහැ. ඒ නිසාවෙම තමයි සිහිපත් කරන්නේ මේ බුද්ධ ශාසනය රකින්නවා රකින්නවාය කියලා වෙන දෙයක් රැක්කාට තේරුමක් නැත. බුද්ධ ශාසනය රැකීමට නම් ඒකාන්තයෙන් සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කළ යුතුයි. ඒ භික්ෂුන් වහන්සේලාගේ සීලාදී ගුණධර්ම රැකීමට ශක්තියක් ධෛර්යයක් බලයක් ලබා දීම ගිහි අපේ කාර්යභාරය විය යුතුයි. අන්න ඒ කොටස નિවරදිව කරනවා නම් ඔබ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට දායක වුණාය කියලා හිතන්නට පුළුවන්. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ මගේ මේ පණිවිඩය નિවරදී ඇති කියලා මොකද ධර්ම විනයට අනුකූලව ඒ දෝෂයක් තිබෙනවා නම් සවන්නාසයක නිවැරදි කරන්න කියලා අදහස් කරේ අර වගේ භික්ෂුන් වහන්සේලාගේ කඩේතු වලදී උනේ මොකද්ද කියන කාරණේ. එහෙමයි. කරුණු දැනගෙන වුණත් නොදැන වුණත් ඒවා විමසා බලන්ට යෑමෙන් Tamanට ඊතර යෑමේ ඊතරම් අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ ඒ භික්ෂුන් වහන්සේලා අතර සිදුවෙන කටයුතු සම්බන්ධයෙන් මේක මොකද්ද අරක මොකද්ද කියලා අහනවට වඩා ස්වාමීනි මේ අවස්ථාවේදී මගෙන් කෙරෙන්න ඕන උපකාරය මොකද්ද මගේ මොකද කෙරෙන්න ඕනේ කියලා සමයෙන් උපකාරයක් ලැබෙන ලැබිය යුතු අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේලාට උපකාරයක් අත්‍යවශ්‍ය වෙලාවක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවනස දැන් අපි වුණත් මේ දේවල් කියන්නේ විශේෂයෙන් බොහෝ දෙනෙක් කිලීම් කරලා තියෙන නිසා මේ දායක අත්තන්ගෙන් මේ විනයට දාය ගිහි අත්තන්ගෙන් සිදුවිය යුතු සම්බන්ධතාවය මොකද්ද කියලා නිතර නිතර කියන්න කියන ඉල්ලීමක් කරනවායි කියලා කියනවා. මේ අපි කරන වැඩසටහන තුළදී. ඒ නිසා ඒ පැවරීමෙන් තමයි මේ වචනේ කියන්නේ. නැත්නම් අපි අපේ වමනාවකින් මේක පෞද්ගලික කියන එකක් නෙවෙයි. ඒ නිසා ඒ කාරණියත් මතකේ තියාගන්න අවශ්‍යයි. ඉතින් අනිත් එක තමයි බුද්ධ ශාසනය දැන් භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ යම් යම් සුළු සුළු වරදවල් වුණාම භික්ෂුන් වහන්සේලාට ඒ වගේ නැගිහිටින්න අවකාශය ලබා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. එහෙමයි. එතකොට ගිහියැත්තෝ එවැනි වරදක් වෙච්ච අවස්ථාවක් බලලා ඉවරලා ඒ භික්ෂුන් වහන්සේලාට යම් සුළු හෝ වරදක් දැකලා ඉවරලා ඒවායේදී පහර ගහන්නට හෝ දොස් කියන්නට හෝ පටන් ගත්තොත් ඒක තමන් ඉතින් බුදුරජාණන් වහන්සේටත් වඩා ඉහළින් ගිහින් කරන වැඩක් තමයි එතන වෙන්නේ. <laughs> එතකොට දැන් වික්ෂුන් වහන්සේ ස්වාමින් වහන්සේලාගේ සාසුන් වහන්සේ බුදුරජාණන් වහන්සේනේ. එහෙමයි. එතකොට සාසුන් වහන්සේ කියපු දෙයකට එහැයින් ගිහිල්ලා ගිහියත් ඔයමක් කරනවා නම් ඒක එයාට අනවශ්‍ය වැඩක්. ඒ නිසා ස්වාමින් වහන්සේලාගේ සිල් රකින්නවද නැද්ද මේ දේවල් හොයනවාට වඩා තමන්ගේ අඩුම ගානේ මගපල කෙසේ වෙතත් සුගතියට යන ගමනවත් වළක්වා ගන්න නැතුව පිරිසිදු පවත්වා ගන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. එහෙමයි. ඉතාමත්ම පැහැදිලිව මේ කාරණා ටික විස්තර කර දෙන්නට යෙදුණා. මම හිතනවා අපේ පින්වත් බොහෝ දෙනාට උපකාර වන සාකච්ඡාවක් අද දිනේත් කෙරෙන්නට යෙදුණා. අද දවසේත් කෙරෙන මේ මා හැඟි දහම් කතිකාවත මෙතනින් නිමා කරන්නටයි අපේ බලාපොරොත්තුව. අද දිනේත් මේ උතුම් දහම් කතිකාවත සාරගර්භ දහම් කතිකාවතක් බවට පත් කරවන්නට අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මෙම උතුම් දම් සභා මණ්ඩපයට වැඩම අවදාරන්නට යෙදුණා. මැල්සිරිපුර දිද්දෙනිය රණගිරිරෙන ආරණ්‍ය සේනාසන වාසී විනයාචාර්ය අවසරයි පූජනීය කුණ්ඩසාලේ අරණගවේසී ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් සිදු කරන ශාසනික කර්තව්‍ය වෙනුවෙන් උන්වහන්සේට තව තවත් මේ උදාාරතර කුසල අනුභව බලෙන් නිදුක් නිරෝගී තිර ජීවනයේ සැලසේවා උන්වහන්සේගේ ධර්මානුධර්ම ප්‍රතිපදාව මේ ජීවිතය තව තවත් දියුණු පමුණු කරගන්නට ශක්තියක් බලයක් බවට පත් වේවායි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ උතුම් වූ සත්කාරය ඔබ වෙත ගෙන එන්නට අප කැප වෙමින් කටයුතු කරන්නා වූ බෞද්ධ අමාත්‍යාලයේ සභාපති දූරන්දර අවසරයි පූජනීය දරණාගම කුසල ධම්මාභිදාන නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ ඒ බෞද්ධ අමාත්‍යාලයේ සත්පුරුෂ කාර්ය මණ්ඩලයටත් විශේෂයෙන්ම මෙම ධම්මහදේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නට කැපවීමෙන් කටයුතු කරන්නා වූ අපේ සත්පුරුෂ කාර්ය මණ්ඩලේ සමීර ගුරුගේ මහත්මාණන් ඒ වගේම අපේ අමනුගම තරුණ මහත්මාණන් ඇතුළු ඒ සියලුම දෙනාටමත් මේ උදාාරතර කුසලානුභව බලයෙන් නිදුක් නිරෝගී තිර ජීවනය සැලසේවා ඒකාන්ත වශයෙන් ඔවුන්ගේ මෙලව ජීවිත සුඛිත මුදිත භාවයට පත් වෙන්නටත් වහ වහාම නිවන් ධර්මයේ සාක්ෂාත් කරගන්නටත් මේ උදාාර කුසලයේ හේතුපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් වූ සත්කාරයන් සාර්ථක කරන්නට නන් අයරින් සහ සම්බන්ධ වන්නා වූ සෑම සිරු දෙනාටමත් ඒ වගේම අහන දකින ඔබ සිරු දෙනාටමත් මේ උතුම් කුසලානුභව බලයෙන් නිවීම සැනසීම උදා කරගන්නට මේ උදාාරතර කුසලයේ හේතුපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබෙන් සමුගෙන යන මම කැලුම් ගයාන් සෞම්‍ය සිරු දෙනාටම සම්මා සම්බුදු සරණයි